අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අද අපිට කියපු කාරණාවල සම්බන්ධ ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ දැන් ඔය එක එක කට්ටියට ලෙඩ රෝග හැදෙනේවා ඒව යටපත් කරන්නට ඔය ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්න ඔය සත්වයන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම වගේ දේවල් වලිනුත් ඒක යටපත් වෙනවද එහෙම නැත්නම් අපි ගිහින් රෝගීන්ට උවටෙන් කරන එක වගේ දෙයක්ද කරන්න ඕනේ එතනදී දැන් අපි කරපු අකුසල කර්මයෙහි ස්වභාවය අපිට සිහි කරන්න පුළුවන් නම් ඒහා සමාන ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්මයක් සිදු කිරීම තමයි වඩාම ඵලදායක වෙන්නේ දැන් සතෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීම කියන එක ඒක ප්‍රබල කුසලයක් තමයි. හැබැයි දැන් රෝගී වෙන්නට හේතුව ජීවිතය හානි කිරීම සහ රෝගී වීම කියන එක කරුණු දෙකක්. රෝගී වෙනවා කියලා කියන්නේ දැන් ජීවිතය හානි වෙද්දී උපඝාතක කර්ම විපාකයක් තමයි එතනදි මතුවෙන. ඒ කියන්නේ සමස්ත ජීවිතේම එතනින් නිමාවටපත් වෙනවා. හැබැයි අර රෝගී වෙනකොට උපපීලක කර්මයක්. ඒ කියන්නේ පීඩා ඇති කරනවා. ඝාතනය වෙන්නේ නැහැ පීඩා ඇති කරනවා. එහෙමනම් අපි සසර ගමනේ තව කෙනෙකුට පීඩා ඇති වෙන විදිහේ දේවල් තමයි කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා චූලකම්ම විභංග සූත්‍රයේදී ඇතම් කෙනෙක් රෝග බහුලව උපදිනවා. ඇතම් කෙනෙක් නිරෝගීව උපදිනවා. ඒතර රෝග බහුල වෙන්නේ කෙබඳු අයද? පෙර ආත්ම භාවවල සතුන්ට හිංසා කරලා වද පමුණුවලා පීඩා ඇති කරලා ඒ ඒ සත්ව හිංසාව බහුලව සිද්ධ කළ තැනැත්තා ඒ අකුසල කර්ම විපාකයේ වශයෙන් නිරය උපදින්නට පුළුවන් මනුෂ්‍යාත්ම භාවයක ඉපදුනොත් උපදින උපදින ආත්ම භාවවල රෝග පීඩා බහුල වෙන්නට එතකොට මේ ප්‍රාණය නිරුද්ධ කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ වද පැමිණීමේ පීඩා ඇති කිරීමේ හිංසා කිරීමේ ගැටලුවක් තමයි එතන ප්‍රධාන වෙන්නේ. ඒ නිසා අපි සත්ව හිංසාවෙන් වැළකීම ඒ වගේම හිංසනයට පීඩනයටපත් වෙන සත්වයින් ඒන් මුදා හැරීම ඒ වගේම අර යම්කිසි කාරණයක් නිසා පීඩාවටපත් වෙලා අසරණ වෙලා ඉන්න අබ්බගාතව එහෙම නැත්නම් රෝගීව ඉන්න එබඳු අයට හැකි පමණින් සහාය වෙලා එයාගේ පීඩාව සමනය කරන්නට උපකාර කිරීම ඍජුවම අපට අර වගේ රෝග පීඩා වලින් නැගී සිටින්න උදව් වෙනවා. ඒ වගේම Tamanට මතුවලා තියෙන රෝගය කෙබඳු රෝගයක්ද? එතකොට අන්න ඒ වගේ රෝගීන් හොයලා අපිට ඒ අයට ප්‍රතිකාර කරන්න පුළුවන් නම් ඒක මානසිකවත් ඍජුව සමගාමීව යන ක්‍රියාවලියක් වෙනවා. එතකොට ඒ බඳු දේවල් වඩා ප්‍රබලව ප්‍රතිඵල ඇති කරන්නට සමත් වෙනවා.